ඊට කලින් භාවනා යෝගීන්ට ඊටාම ප්‍රයෝජනවත් වන විසුද්ධි පහක් පිළිබඳව ධර්ම දේශනා කරන්නට යෙදුණා. අද හයවනේ විසුද්ධිය වන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කරුණු කියා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සත්‍ය විසුද්ධි අතුරෙන් ලෞකික වශයෙන් සලකා බලනකොට ඊටාම ශ්‍රේෂ්ඨ මුදුන් පැමිණි විසුද්ධිය තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකද්ද? විදර්ශනා ඥාන නවයක් කියනවා. උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිත කම්මිතා ඥානය, පටිසංකහා ඥානය සංස්කාරෝපේක්ෂා ඥාණය කියලා. ඒකටම සත්‍යානුලෝමික ඥාණය කියන එකත් සම්බන්ධ වෙනවා. මේ ඥාන නමයට නව මහා විදර්ශනා ඥාන කියනවා. මේ උද්‍යව්‍ය ඥානය ආදී නවමහා ඥාන සම්පූර්ණ වෙන විසුද්ධිය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ උද්‍යව්‍ය ඥානාදී ඥාන පරම්පරාව මෝරවා ගන්නට ඕන ඒ ඥාන පරම්පරාව මෝරවා ගැනීමට නැවතත් විදර්ශනාවටම බහින්න කියලා අටුවාවල සඳහන් වෙනවා. දැන් උද්‍යව්‍ය ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අවසාන භාගයේ මේ උද්‍යව්‍ය ඥානය පහළ වුණා. නමුත් ඒක ආලෝකාදී උපක්ඛලේශයන්ගෙන් ගහනවා. ඒ නිසා අවශ්‍ය වෙනවා පිරිසිදු උදයව්‍ය ඥානය පහළ කර ගැනීම. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරගන්න තියෙන්නේ මේ විදිහට තමයි. ඒ නිසා නැවතත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕනෑ කියලා තමයි අටුවාවල උපදෙස් දෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක් කියනම මේ ඔක්කොම ගැන විස්තර කිරීමට කාලය ගන්නෙ නැහැ. අපි අනිත්‍ය ලක්ෂණය ගැන පමණක් ඩිංගක් තේරුම් ගන්නට ඕන. අනිච්ඡං ඥානිතබ්බං අනිච්ඡතා ඥානිතබ්බා අනිච්ඡානුපස්සනා ඥානිතබ්බා අනිච්ඡානුපස්සේ ඥානිතබ්බෝ කියලා මේ පිළිබඳව මේ පද හතරක් තියෙනවා. අනිච්ඡං ඥානිතබ්බං අනිත්‍ය බව දැනගන්නට ඕන. මේ අනිත්‍ය බව කියුවට මේ අනිත්‍යං යන පදයෙන් මෙහිදී අදහස් කරන්නේ මේ නාම පදයක් වශයෙන්. පංච උපාදානස්කන්ධ. ඒකට අනිත්‍ය කියලා කියනවා. උපන්දාපටං මරණයේතෙක් වෙනස් වෙවි වෙනස් වෙවි යන නිසා පංච උපාදානස්කන්ධයට කියනවා අනිත්‍ය කියලා. එතකොට මෙහි අනිත්‍ය යන්නෙන් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධය. අනිත්‍යතා ඥානිතබ්බා. අනිත්‍යතාවය දැනගන්නට ඕන. අනිත්‍යතාවය කියන්නේ ඒවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. අනිත්‍ය ලක්ෂණය කියන එක තමයි. අනිත්‍යානුපස්සනා ඥානිතබ්බා. අනිත්‍යානුපස්සනාම දැනගන්නට ඕන. අනිත්‍යානුපස්සනා කියන්නේ අනිත්‍ය වශයෙන් නැවත නැවත මෙනෙහි කරමින් භාවනා මානසිකාරයේ පැවැත්වීම. අනුපස්සනා කරනවා කියනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් නවත නවත අනුපස්සනා කරනවා නවත නවත භාවනා මානසිකාරයේ පවත්නවා ඒකට තමයි අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ අනික අනිත්‍යානුපස්සේ ඥානිතම් ඒකේ අදහස අනිත්‍යානුපස්සනා වඩන තැනත්තා කියන එකයි අනිත්‍යානුපස්සී කියන්නේ අනිත්‍යානුපස්සනාව වඩන යෝගාවචරයා කියන තේරම. මේ පද හතර තේරුම් ගන්නට ඕන කියලා සඳහන් වෙන්නේ ඉතින් අපට මෙහිදී පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ අනිත්‍ය බව තමයි මෙනෙහි කර ගන්නට ඕන තේරුම් ගන්නට ඕන ඒක තමයි මෙහිදී උද්‍යව්‍ය ඥානයේ වශයෙන් සඳහන් උද්‍යව්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම පහළවීම විනාශයටපත් වීම ඒ පහළවීම විනාශයටපත් වීම ඇතිවීම නැතිවීම දැනගන්නා නුමන තමයි උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තාම භාවනා කරනකොට අපි හිතමු ශරීරයේ යම් කෙන තැනක දුක්ඛ වේදනාවක් දැනුණා කියලා. ඒ දුක්ඛ වේදනාවක් දැනෙනවා කියන්නේ ඒක පහළ වීමයි. ඊළඟට අපි ඒකට අවධානය යොමු කරලා මෙනෙහි කරනවා භාවනා කරනවා. එතකොට ඒක අවසන් වෙලා යනවා. එතකොට මේක තමයි උදයව්‍ය කියන්නේ ඇති වෙනවා විනාශයටපත් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියන තේරුම තමයි. මේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ තමයි උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. උද්‍යව්‍ය ඥානය සමයේදී භාවනා යෝගීන්ට ඊටා හොඳින් බොහෝ වේලා භාවනා කරන්න තරම් පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇතිවෙච්ච ආලෝකාදිය සියුම් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒවට යෝගාවචරයා මුලා වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම හොඳින් පැය ගණන් භාවනා කරන්නට පුළුවන් වෙනවා. මේකේ විශේෂත්වය තමයි මේ කාල සීමාව වෙනකොට භාවනා යෝගීන් දුක් ගැන බෙලි කියනවා මෙනෙහි කරගන්න භාවනා අරමුණක් නැහැ අරමුණක් දැනෙන්නේ නැහැ කියලා. මොකද මෙතන වෙලා තියෙන්නේ හිත පිහිටනවා ඇතිවීම නැතිවීම දෙකේ. නිතරම හිත පිහිටලා තියෙන්නේ ඇතිවීම නැතිවීම දෙක. එතකොට යම්කිසි අරමුණක් කියලා හිතන් වැටහීම නැති වෙලා මම අරමුණක් අරගෙන හොඳට අරමුණ අල්ලාගෙන භාවනා කරනවා කියන හැඟීම සියුම් වැරදි දෘෂ්ටියක්. සියුම් වැරදි කල්පනාවල්. මේ උද්‍යාවමේ ඥාන අවස්ථාවේදී ඒ සියුම් වැරදි කල්පනාව ප්‍රහාණය වෙලා අරමුණක් අල්ලාගෙන මගේ අරමුණ කියලා මේ හැඟීම නැති වෙලා යනවා. සිත පිහිටා සිටිනවා ඇතිවීම නැතිවීම දෙක. අන්න ඒකයි මේ අරමුණක් නැතුව වාගේ වැටහීම ඇති වෙන. නමුත් තමන්ගේ භාවනාව ඉතා හොඳින් කරන්නට පුළුවන්කම ඇතිවෙනවා. මේක තමයි උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි භංග ඥානය කියන එක. භංග ඥානය කියලා කියන්නේ වහවහ ඇතිවිවි නැතිවිවි යනවා කියන තේරුම. වහාම නැති වෙනවා වහාම විනාශයටපත් වෙනවා කියන තේරෙන මේ භංග ඥාන කියන එකත් උද්‍යව්‍ය ඥාණයම උද්‍ය ඇතිවීමේ ලක්ෂණය එහෙම නැත්නම් අනිත්‍ය ලක්ෂණයම හොඳට දියුණු අවස්ථාව මේ උද්‍යව්‍ය ඥානය භංග ඥානය කියන මේ දෙක සංසන්දනය කළා බැලුවහම උද්‍යව්‍ය ඥානයේදී ඒ නාම රූපේම නන්නම් රූප වේදනාදී අරමුණු ඇති වෙනවා මොහොතක් පවතිනවා ඒක නැති වෙලා මේ දැනුම අවබෝධය ඇති වෙනවා රූප වේදනාදී ධර්ම ඇති වෙනවා පහළ වෙනවා මොහොතක් පවතිනවා විනාශයටපත් වෙනවා. එතකොට ඇතිවීම, පැවතීම, නැතිවීම කියන මේ තුන් අවස්ථාවේම තේරම ඇති වෙනවා උදයව්ව ඥානය. ඊළඟට භංග ඥානයේද පැමිණෙනකොට අර ඇතිවීම කියන එක අප්‍රකට වෙනවා. පැවතීම කියන එකත් අප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ මොකද්ද නැතිවීම. වහවහ විනාශයට යනවා වහවහ නැති වෙනවා කියන මේ දැනුම අවබෝධය ඇති මේක තමයි බංග ඥානය කියන්නේ. ජලාශයකට වහිනකොට පෙන බුබුලු නැగి නැగి බිඳි බිඳි යනවා. ඒ වගේ භාවනා මානසිකාරයේ පවත්නකොට රූප වේදනාදී අරමුණු වහවහ නැති වෙවි නැති වෙවි යාම ප්‍රකට වෙනවා මේ භංග ඥාන අවස්ථාව. මෙහෙදිත් තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි අර උද්‍යව්‍ය ඥානයේදී වගේම භාවනා අරමුණක් නැහැ භාවනා අරමුණ වැටහෙන්නේ නැහැ කියන සංඥාවට යෝගාවචරයාපත් භාවනා අරමුණක් තියනවා මම භාවනා අරමුණු අල්ලාගෙන මෙනෙහි කරනවා කියන මේ සංඥාව වැරදි කල්පනාවක් වැරදි දෘෂ්ටිය මේ අවස්ථාවේදී වැරදි දෘෂ්ටිය අයින් වෙලා යනවා. ඔය සෝප වේදනාදී අරමුණු වලට හිත යොමු කරනකොට ඒ ෂණයකින් මේව නැති වෙලා යන බව වැටහෙනවා. හැම අරමුණක්ම එහෙමයි. එතකොට වහ වහ නැති වෙලා යනවා ප්‍රකට වෙනවා මිසක් අරමුණක් තියනවාය අරමුණක් අල්ලාගෙන මෙනෙහි කරනවය කියන මේ කල්පනා වෙන්නේ නැහැ ඒක වැරදි කල්පනාවක් වැරදි දෘෂ්ටියක් ඒක නැති වෙන නිසා අරමුණක් නැහැ කියන සංඥාවටපත් වෙනවා මේ භංග ඥානය කියන එක මේ ඥාන පරම්පරාව අතුරින් ඊටාම ශ්‍රේෂ්ඨ ඥානය මේ ඥාණය පිළිබඳව ප්‍රතිසම්බිදා මාර්ගයේ විස්තර වෙනවා මෙහෙම රූපාරම්මනතා චිත්තං uppajjitta bhijjati යම්කිසි රූපයක් ඇහැට පෙනෙන රූපයක් අරමුණු කරලා ඉන්නකොට සිත ඒ අරමුණ අල්ලාගෙන පහළ වෙලා බිඳී යනවා සං ආරම්මණං පටිසංකා ඒ Tamanට හමු වුණ අරමුණ හොඳට නැවත සිහිනුවණින් සලකන සස්ස චිත්තස්ස භංගං අනුපස්ස ඒ සිතේ සිතේ බිඳී යාමත් මෙනෙහි කරයි ඒක සරල තේරුම මෙහෙමයි දැන් අපි භාවනා කරනකොට අරමුණක් අල්ලාගෙන ඒ අරමුණ අල්ලාගෙන භාවනා කරන හිත බිඳී යනව අවසංග. ඊළඟට ඒ අරමුණ ගැන හොඳට අවබෝධය ලබාගෙන ඒ අරමුණ අල්ලාගත් අරමුණ මෙනෙහි කරාපු හිතේ බිඳී යාමත් තේරුම් ගන්නවා. මෙන්න මේ විදිහට මේ භංග ඥානය ක්‍රියාත්මක වෙන්නේ. අරමුණක් මෙනෙහි කරනවා ඒ අරමුණ මෙනෙහි කරාපු හිත ඊළඟට මෙනෙහි කරනවා බින්දීමක්. මෙන්න මේක තමයි මේ භංග ඥාන අවස්ථාව කියලා කියන්නේ. මේ භංග ඥානය තා වටිනා ඥානයක් බොහෝ ආනිසංස දෙනවා. ආනිසංස අටක් ලබා දෙනවා කියලා සඳහන් වෙනවා. කොහොමද භවදිත්‍ති පහාන භව දෘෂ්ටිය කියන එක ප්‍රහාණය වෙලා භව දෘෂ්ටිය කියලා කියන්නේ මේ භවය පිළිබඳ තිබෙන්නා වූ ආශාව අල්ම දැන් මිනිස්ය වශයෙන් අපි ඉපදලා ඉන්නේ මිනිස් ලෝකයක මිනිස් භවය කාම භවය මේ භවය පිළිබඳව තියෙනවා ලොකු බැඳීමක් භව දෘෂ්ටිය. ඒ නිසා තමයි මරණයට එහෙම බය වෙන්නේ. මිනිස්සය පමණක් නෙමේ තිරිසං සත්තු ඒ වගේම මේ නිර්සත්ත්වය නිරන්තරයෙන්ම දුක් විඳින සත්‍යය පවා මරණයට බයයි. මොකද මේ භවය ගැන තිබෙන ඇලීම බැඳීම. අන්නේ භව දෘෂ්ටිය කියන එක මේ රූප වේදනාදී අරමුණු බෙඳීම් වශයෙන් මෙනෙහි කරාම ඒක ප්‍රහාණය වෙලා. බලනකොට සේරම වහවහ බිඳි බිඳි යන. ඒ නිසා ඒ ගැන වැරදි කල්පනාවක් වැරදි දෘෂ්ටියක් ඇති වෙන්නේ හැම දෙයක්ම බිඳි බිඳි යනවා කියන සංඥාව ඇති වෙනවා. එතකොට මේ භව දෘෂ්ටිය කියන එක ප්‍රහාණය වෙනවා. ජීවිත නිකාන්ති පරිච්ඡාගෝ ජීවිතේ බලන්ත පිළිබඳව තිබෙන්නා වූ ආශාව අත්හැර දාන. ජීවිතේ පිළිබඳව මේ ජීවිත ආශාව පවතින්නේ ජීවිතේ සදාකාලික වශයෙන් ගැනීම නිසා. දැන් බලනකොට මේක වහවහ බිඳි බිඳි යනවා. මේ වහවහ බිඳි බිඳි යන බායක දකිනකොට ජීවිත නිකාන්තය කියන ජීවිතේ පිළිබඳව තිබෙනා වූ සියම් තණ්හාව ආශාව අත්හැරිලා සදා යුත්ත පවිත්තතා නිතරම මේ ප්‍රතිපත්ති ධර්මයන් පෙරීමට කැමැත්ත වූමනාව ඇති වෙනවා මේ භංග වශයෙන් භාවනා මානසිකාරයේ පවත්නවා. විසුද්ධා ජීවිත. ඊටහඳ ආජීවයක් ඇති කරගන්න. පිරිසිදු ආජීවය. මොකද මේ ජීවිතයේ වෙනස් වී යන වහවහ නැති වෙලා බිඳිලා විනාශයට පත්‍යරාණ ස්වභාවයේ දකිනකොට ආජීවය අපිරිසිදු කරගන්න තරම් වරදක් කරන්නේ නැහැ. පිරිසිදු ආජීවයක් ඇතිවෙනවා. උස්සුක්ක පහාන කලබල ගති හදිස්සි ගති මේවා සේරම නැතුව ගිහිල්ලා හිටන් ශාන්ත බවට පත් වෙනවා. විගත භයතා මේ භය කියන එක බොහෝ සෙයින් දුර වෙලා යනවා භය ඇති වෙන්නේ මේ ජීවිතය සදාකාලික වශයෙන් ගැනීම නිසා දැන් බලනකොට වහ වහ බිඳි බිඳි යනවා එතකොට සදාකාලික වශයෙන් ගන්න දෙයක් නැහැ ඒ නිසා තමා තුළ තියෙන භය තේරම දුර වෙලාය. කාන්ති සෝරච්ච පටිලාභ ශාන්තිය හෙවත් ඉවසීම සිල්වත් බව කියන එක. මෙය මේවා ප්‍රතිලාභය ඇති වෙනවා. ශාන්තිය සුශීලතාවය කියන මේ ප්‍රතිලාභය ඇතිව අරති රති සහනතා අරති රති කියන මේ දෙකම ඉවසනවා අරති කියලා කියන්නේ මේ සමාධි විදර්ශනාදී භාවනා පිළිබඳව හිත රැඳෙන්නේ ඒකට ඇලෙන්නේ නැති බව. රති කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය එහෙම නැත්නම් පංච කාමයන් පිළිබඳව ඇලෙන බැඳෙන ගැටය. මේ දෙක නිතරම එහාට මෙහාට වෙනස් වෙන දෙක. රතිය තියෙනකොට අරතිය නැහැ. ඇති වෙනවා අරතිය නැති වෙනකොට රතිය ඇති වෙන්නේ නැහැ. කොට පංචකාමයන් පිළිබඳව තිබෙන ඇලීම බැඳීම තමයි රති කියන්නේ. මේ ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව නොවැළෙන ගතිය තමයි අරති කියන්නේ. දැන් මෙහෙම ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන යනකොට මේ වහ වහා නාම රූප ධර්මයන් බෙදනවා කියලා තේරම ඇති වෙනකොට ඒ ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව යම්කිසි අකමැත්තක් නොඇලීමක් තිබුණා නම් ඒව දුරු වෙනවා. අනෙක් පැත්තට කම් පංච කාමයන් පිළිබඳව ඇලීමක් බැඳීමක් තිබුණා නම් ඒකත් දුරු වෙලා. මේක තමයි අරති රති සහනතා කියලා කියුවේ. මේ පිළිබඳව මේ අදහසම ගාථාවකිනුත් ඉදිරිපත් කළා කියනවා. හිමානී යත්ථක් ගුණමුත්තමානී දිස්සාතාහින් කම්මසතේ පුනප්පුනං ආදිත්ත චේරත් සිරසූපමෝ මුනි භංගානුපස්සති අමතත් පත්තියා මේ වගේ ගුණ අටක් ලබා දෙන මේ භංග ඥානය පිළිබඳව තේරුම් අරගෙන මේ භංග ඥානය උපදවා ගැනීම සඳහා පංච උපාදානස්කන්ධය පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳව නැවත නැවත සම්මර්ෂණය කරන්න ඕන භාවනා මානසිකාරයේ පවත්න්නට ඕන මනවටද අමතස්ස පත්තියක් නිවනට පැමිණීම නිවන් අවබෝධ කිරීම පිණිස කොහොමද කරන්නට ඕන ආදිත්ත චේන සිරසූපමෝ මුනි තමන්ගේ හිසට ගිනිගත්තනම් ඇඳලා පොරවලා තියෙන ඇඳුම් වලට ගිනිගත්තනම් කොයිතරම් වෑයමක් දරනවද ඒ ගින්න නිවා ගන්න. කොයිතරම් ඉක්මන් වෙනවද? කොයිතරම් කලබල වෙනවද ඒ ගින්න නිවා ගන්න. ඊටත් වැඩිය උවමනාවක් ඉක්මනක් උත්සාහයක් ගන්නට ඕනෑ මේ භංගානුපස්සනා කියන දැනුම ඇති කර ගැනීම. ඒ ගින්න එකක් ගිනි 11කින් දැවෙනවා. කාග දෝෂ මොහ ජරා මරණ ආදී ගිනි 11කින් දැවෙනවා. නිරන්තරයෙන්ම ගිනි 11කින් දැවෙන මේ ජීවිතේ පවතිද්දී මේ අවබෝධය ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් නිවනට පැමිණීම සඳහා වහවහ සමාධි විදර්ශනා භාවනා කරන්නට ඕන ප්‍රතිපත්ති ධර්මයන් කරන්නට ඕන කියන එකයි ඒ ගාථාවෙන් අදහස් කරා. ඊළඟට තුන්වෙනි ඥානය භාජපට්ඨාන ඥානය. බය ඥානය කියලා මේකට කියනවා. මේ බය කියන්නේ අවතාරයකට හොල්මනකට බය වෙනවා වගේ එකක් නෙවෙයි. දැන් මෙතෙන්ට එනකොට යෝගාවචරයා උදයව්‍ය ඥාණයෙන් දැක්කා මේ රූප සද්දාදී අරමුණු හේරම ඇති වෙනවා මොහොතක් පවතිනවා නැති වෙලා යනවා ඊළඟට භංග ඥානයේදී දකින්න ලැබුණ අවබෝධ කරගත්තා මේ අරමුණු රූප වේදනාදී ධර්ම මේ වහවහ නැති වෙනා විනාශයටපත් වෙනවා බිඳිලා යනවා මේ අවබෝධය ඇති වෙනකොට තමයි ඥාන සංප්‍රයුක්ත භයක් ඇති වෙන්නේ ඒකට කියනවා ඥාන සාරජ්‍ය භය කියලා. ඥාන සංප්‍රයුක්තව ඇති කර ගන්නා වූ භය. කොහොමද ඒක ඇති වෙන්නේ? මේ නාම රූප ධර්ම එහෙම නැත්නම් රූප වේදනාදී අරමුණු ඇති වෙනවා නැති වෙනවා වහවහා බිඳී යන මෙන්න මේව දකින්න ඒ එක්කම මේ භයතපත්ඨාන ඥානය භය ඥානය කියන එකේදී යෝගාවචරයාට ප්‍රකට වෙනවා මේ වර්තමාන වශයෙන් සේරම නාම රූප ධර්ම වහවහ බිඳි බිඳි විනාශයටපත් දැන් මෙහෙමනම් අතීතයේත් මෙහෙම වුණා කියලා අනුමාන ඥාණයෙන් අවබෝධ කරගන්න. අනාගතයටත් මේ විදිහටම වේවි කියලා අනුමාන ඥාණයෙන් තේරුම් ගන්න. මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට ආйти සියලුම නාම රූප ධර්ම රූප සද්දාදී අරමුණු වහමහා බිඳී යන වර්තමාන වශයෙන් ඒ නාම රූප ධර්මයන්ගේ අරමුණු වල බිඳී යාම දැකලා අතීතයේත් මේ වාගේම බිඳි බිඳී ගියා කියලා නුවණ තේරුම ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මේ අනාගත බලාපොරොත්තු සේරම අයින් වෙලා අනාගත අපේක්ෂාවන් පවතින්නේ නැහැ. ඒ මොකද මේ වර්තමානයේ දැන් දැන් මේ සේරම බිඳිලා විනාශයටපත් වෙනවා. අතීතයේ යම් තිබුත් කරම් තිබුණා නම් ඒවත් මෙහෙම වෙලා තමයි තියෙන්නේ. අනාගතයටත් මේක වෙනම කියලා අනාගත අපේක්ෂාවන් සේරම අත්හැරලා මේකට හොඳ උපමා වගයක් තියෙනවා. එක අම්මා කෙනෙකුගේ හිටියා දරුවන් තුන් දෙනෙක් පිරිමි දරුවා. මේ පිරිමි දරුවන් තුන් දෙනාම අපරාධ කළා රාජාපරාධකාරයෝ වුණා. ඉතින් අධිකරණයට ගෙනහිල්ලා නඩු ඇහුවහම රජ්ජුරුව මේ තුන් දෙනාගේම හිසකසා දාන්න නියම කළා. දැන් ඉතින් මේ දරුව තුන් දෙනා වදමල් පළඳවල වදබෙර ගගහා අමුසොහනට අරගෙන යනවා. මේ අම්මත් පස්සෙන් ගියා. ගිහිල්ලා ඒ වදකයා වැඩිමල් පුතා අල්ලගෙන හිටන් හිස ගසා දැම්මා. ඊළඟට දෙවෙනි පුතාවත් අල්ලගත්ත හිස ගසා දැමනවා. කොට මේ අම්මා කල්පනා කරනවා මේ පළවෙනි වැඩිමල් පුතාගේ හිස ගසා දැම්මා. දෙවෙනි පොතත් අල්ලගත්ත මේ දැන් ඉසකසා දමන්න තමයි. බාලයාට තුන්වැන්නටත් වෙන්නේ මේක තමයි කියලා තුන්වෙනි දරුවා පිළිබඳව තිබෙනා වූ ආසාව අතහැරලා. ඒ වගේ යෝගාවචරයා මේ අතීත සංස්කාර නාම රූප ධර්මයන් සේරම බිඳි බිඳි ගිහිල්ලා තමයි තියෙන්නේ. වර්තමාන නාම රූප ධර්ම රූප වේදනාදී අරමුණු මේ දැන් බිඳි බිඳි යන. එහෙමනම් අනාගතේ වටත් මේක තමයි වෙන්නේ කියලා අනාගත අපේක්ෂාවන් සේරම අත්තර දානවා නවත්තලා දානවා. තවත් උපමාවක් ඒ වගේ එකක් තියෙනවා. තව කාන්තාවක් හිටියා දරුවන් 10 දෙනෙක් වැදුවා. මේ කාන්තාවට දරුවන් හරියන්නේ නැහැ. ලැබෙන ලැබෙන දරුවා මරණයටපත් වෙනවා. දරුවන් 10 දෙනෙක් ලැබුවා. ඒ 10 දෙනාගෙන් දරුවන් 9 දෙනෙක්ම මරණයටපත් වෙනවා. එක දරුවෙක් අතේ ඉන්නවා. තව දරුවෙක් කුසේ ඉන්නවා. මේ අතේ ඉන්න දරුවත් දැන් මැරෙන්න පණ අදිනවා. එතකොට මේ කාන්තාව හිතනවා දැන් මගේ දරුවන් නව දෙනෙක් මැරිලා ගියා. මේ අතේ ඉන්න 10 වෙනි දරුවත් තා ස්වල්ප වේලාවකින් මැරෙන්න පණ අදිනවා. එහෙමනම් මේ කුසේ ඉන්න දරුවාටත් මේකම තමයි වෙන්නේ. ඒ නිසා කුසේ ඉන්න දරුවා පිළිබඳව තිබෙන්නා වූ අපේක්ෂාව සේරම අත්හැරලා. ඒ වගේ යෝගාවචරයාට දකින්නට ලැබෙනවා අතීතේ යම්තරම් තිබුණනම් නාම රූප ධර්ම රූප සද්දාදී අරමුණු ඒව වහවහ නැති වෙලා ගියා කියලා අනුමාන ඥාණයෙන් තේරුම ලබා ගන්නවා ඊළඟට වර්තමානයේ Tamange හිතට හසු වෙන මේ රූප වේදනාදී ධර්ම නාම රූප ධර්ම මේ දැන් වහවහා බිඳී යනවා කියලා අවබෝධයක් ලැබෙනවා. එහෙම ලැබුණාම අනාගතයට පහළ වෙන නාම රූප ධර්ම රූප සද්දාදී අරමුණු මේවා පිළිබඳව තිබෙන්නා වූ අපේක්ෂාව අත්හැරලා ඒකයි මේ උපමාවෙන් සඳහන් වෙන්නේ බායතපත්ඨාන ඥානය බය ඥානය කියලා කියන්නේ. මේක බය ඇති වෙන එකක් නෙවෙයි. ඥාන සාරජ්‍ය බය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වෙලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා කරනවා. මෙහෙම මේ ධර්මයේ අහපු දෙවිය දීර්ඝ ආයුෂ වෙන්දාය. ඒගොල්ල හිතා හිටියා මැරෙන්නේ මේක තමයි සදාකාලික බුදුරජාණන් වහන්සේගේ අනත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම ශ්‍රවණය කළා ඒ අයට බය ඇති වුණා කම්පණයටපත් වුණා අපි මෙච්චර කාලයක් මේ නිත්‍යයි කියලා හිතාගෙන හිටියා මේවා අනිත්‍යනේ කියලා හිතන් බය ඇතුන අන්නේ විදිය ඥාන සංප්‍රයුක්තව ඇති වෙන බයක් තමයි මේ බය ඥානය කියන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. විශාල අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු වලට සමහර විට තමන් බහින එයා කල්පනා කරනවා මේකට කවුරු හරි වැටුනොත් දැවිලා පිච්චිලා යනවා නේද කියලා. මේ වගේ මේ බය සංඥාව පමණයි පිළිතලා හිතෙන්නේ. ඉතින් මේන මේක තමයි බය ඥානය යනුවෙන් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඊළඟට ආදීනව ඥානය කියන එක. ආදීනව ඥානය උද්‍යව්ව ඥානය මෝරණකොට භංග ඥානය කියන එකට යන භංග ඥානේ මෝරණකොට බය ඥානය කියන එකට යනවා බය ඥානේ මේරීමටපත් වෙනකොට ආදීනව ඥානයට යනවා මේවා එක්තරා ධර්මතා බුදුරජාණන් වහන්සේ මේවා අමුතුවෙන් හදලා තිබ්බ නෙමෙයි මේ හැමදාම තියෙන ධර්මතා තමයි ආදීනව ඥාන මේ භායතපත්ඨාන ඥානය භංග ඥානය උද්‍යව්‍ය ඥානය කියන මේ ඥාන තුන සමයේදී යෝගාවචරයන්ට හොඳට වැඩි වෙලාවක් වැඩි අමාරුවක් නැතුව භාවනා කරන්න පුළුවන්. මේ ආදීනව ඥාන අවස්ථාවට පැමුණනහම නොයෙක් අපහසුකම් ඇති වෙනව භාවනාව. සෑක්ඛමාරක් භාවනා කළ තැනත්තාට විනාඩි 10ක් 15ක් යනකොට වාඩි වෙලා ඉන්න බැරි තරමටම අපහසුතාව ඇති වෙනවා. ඉරියව්ව මාරු කරන්නටම ඕන. ඉතින් ඉරියව්ව මාරු කරගන්නවා. මාරුකොල්ල තා විනාඩි 10ක් 15ක් යනකොට ආයේ විදිහට මේ විදිහට මේ පැයක් භාවනා කරනකොට සමහර විට හතර පහ වාරයක් විතර ඉරියව්ව මාරු කරනවා ඉන්නම බෑ. ණය කටුක දුක් වේදනා පහළ වෙනවා හන්දිපත්තල පිටකන්ද හිසේ ආදී තැන්වල. මේ විදිහට ඒ සියම් කටුක දුක් වේදනා පහළ වෙනකොට මේ පංච උපාදානස්කන්ධයේ નિરાශාද බව ප්‍රකට වෙනවා මේකේ සාරයක් හරයක් නැහැ નિરાශාදය කියන හැඟීම ඇති වෙනවා ශරීරයේ ඉදිකටු අගක් ඔබනතරම් තනකවත් සුවයක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. මුළු ශරීරයේම එහෙම පිටින්ම දුක් ගොඩක් වාරා. සමහර විට උණ ගැනෙන්න ඉන්න වගේ නොඑක ආකාර දුක් වේදනා හටුක දුක් වේදනා පහළ වෙනවා මේ ආදීනව ඥාන අවස්ථාව. මේක ඉතින් සිදුවිය යුත්තක්. මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙන ආස්වාදනීය බව දුරු වෙන්න ප්‍රහාණය වෙන්නට. ඒක නිකම් ප්‍රහාණය වෙන්නේ නැහැ. මේකේ අමාරුකම දුක් බව වැටහෙනකොට තමයි ඒවා ප්‍රහාණය මේ විදිහේ මුළු ජීවිතේම එකම දුක් ගොඩක් කියලා වැටහෙනකොට මේ ජීවිතේ පිළිබඳව තිබෙන රසවත් බව ආස්වාදනීය බව මේවා දුර වෙලා යනවා මේවා දුර වෙන්නට ඕන මේ ගමන ඉදිරියට යන්න ආස්වාදනීය බව හිතේ රැඳී තිබුණා නම් ඉදිරියට යන්න බෑ. ඒවා දුර වෙන්නට තියෙන අවස්ථාව තමයි මේ ඥාන પરම්පරාවේ ක්‍රියාත්මක වෙන්නේ. ආදීනව ඥාන අවස්ථාවට එනකොට මේ ජීවිතය පිළිබඳව කිසිදු අපේක්ෂාවක් ඉතිරි වෙන්නේ නැහැ. નિરાස්වාද බව තමයි ප්‍රකට කරන්නේ. වාඩි වෙලා ඉන්නත් අමාරුයි. සක්මන් කරන්න ගියත් ඒකෙත් ආස්වාදයක් නැහැ. හිතගෙන හිටියා සැතපීලා හිටියා. ඒ සැතපීලා ඉන්න එක බව හරිම අමාරු දෙයක්. નિરાස්වාද බවමයි ප්‍රකට වෙන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි ආදීනම ඥානය කියන්නේ. ජීවිතයේ පිළිබඳව මේ නුවණින් ඒ ආදීනව ප්‍රකට වෙනකොට මේකේ ගතයුත්තක් සාරයක් හරයක් නැහැ කිසිදු ආසාදනීය බවක් නැහැ කියලා තේරුම ඇති වෙනවා. මේ ආදීනම ඥානයත් භාවනා කරගෙන යනකොට මෝරණව දියුණු වෙනවා. ආසේවන්තස්ස භාවෙන්තස්ස බහුලීකරොන්තස්ස කියලා කියනවා. සේවනයේ කරනකොට වැඩි දියුණු කරනකොට ප්‍රගුණ කරනවා. ඊළඟට ඇති වෙනවා නිබ්බිදා ඥානය. නිබ්බිදා කියලා කියන්නේ කලකිරීම. තමන් හරියම්බ කරගත්තු සියලු වස්තුව එක රාත්‍රියට හොරු කඩා ගත්තාම කලකිරීමටපත් වෙනවා. තමන්ගේ බලාපොරොත්තු නැති වුණාම ඒත් කලකිරීමටපත් වෙනවා. සමහර විට තරුණ ළමයි විභාගයෙන් අසමත් වුණාම ඒ වගේම තමන් ඉතා ප්‍රිය කරන මව්පිය සහෝදර අඹසමිත් දූ දරුවා ආදී කෙනෙක් නොසිතූ අන්දමින් හදසියෙම කාලක්‍රියා කළාම කලකිරෙනවා. ඒක මේ කියන කලකිරීම නෙමෙයි. සම්පූර්ණයෙන්ම කෙලස් කන්දරා. මේ කියන කලකිරීම මේ නුවණින් කලකිරෙනවා. ඒ කොහොමද උද්‍යව්‍ය ඥානයේදී ඇතිවීම නැතිවීම දක්වා භංග ඥානයේදී වහවහ බිඳී යන බව දක්වා භය ඥානයේදී මේකේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේම තේරම ධර්ම කැඩිලා බිඳිලා වෙනස් වෙනවා වගේ දැක්කා අන්නේ දැක්කහම කලකිරෙනවා ඥාන සංප්‍රයුක්ත කලකිරීමක් තමයි මෙතනින් අදහස් කරන්නේ. එක කාන්තාවක් සිටියා හරිම මණ්ඩනසීති තරුණ කාන්තාවක් ලස්සනට හරි කැමති. ලස්සන ඇඳුම් අඳින්න එයාට බොහෝම රුචි කරනවා. මේ කාන්තාවට ලැබුණ වටිනා වස්ත්‍රයක් ඉතිකොළයකින් වාගේ ඔත්තලා පිටින් පේනවා ඒක හැඩරුව. දැක්කහම ඇය හඳුනාගත්ත මේකනම් වටිනා වස්ත්‍රයක් කියලා. හොඳට ඔතලා පාර්සල් කරලා තිබුණා. ඉතින් බොහොම සතුටු වුණා. සතුට වෙලා නිදන කාමරයට ගෙනහිල්ලා මේක විවෘත කරලා බැලුවා. බැලුවාම හැමතැනම ලොකු ලොකු හිල් හිටින්න මීයෝ කාලා. වස්ත්‍රය නම් වටින එකක් තමයි. නමුත් හැමතැනම මීයෝ කාලා මේක කෙනෙකුට දෙන්නත් බෑ. Tamanට අඳින්න පරවා ගන්නත් බෑ. විකුණ ගන්නත් බෑ. මොනම ප්‍රයෝජනයකටවත් ගන්නට බෑ. ඒ වගේ තමයි මේ යෝගාවචරයා භාවනාවට බසින්නට පෙර මේ ජීවිතය පිළිබඳව තිබෙන ලොකු ආස්වාදයක් ඇල්මක් ප්‍රීති ප්‍රමෝදයක් භාවනා කරගෙන යනකොට ජීවිතයේ තියෙන මේ අනිත්‍ය ආදී ලක්ෂණ වැටහෙන්න පටන් ගන්නවා එතකොට මම මෙච්චර කාලයක් මේ වගේ වහා වහා වෙනස් වෙන කිසිදු ආස්වාදයක් නැති નિરાස්වාද નિසරු ජීවිතයකට නේද ආලය කළේ කියලා නුවණින් කලකිරීමටපත් වෙනවා අනිත්‍ය ආදී ලක්ෂණ දකිනකොට තමයි මේ නුවණින් කලකිරීමටපත් වෙන්නේ අන්න ඒක තමයි නිබ්බිදා කියලා කියන්නේ. නිබ්බිදා ඥානය කියන්නේ ඒක තමයි. නුවණින් කලකිරීම කියන්නේ. මේ නිබ්බිදා ඥානයත් හොඳට මෝරාගෙන යනකොට සේවනය කරනකොට ප්‍රගුණ කරනකොට ඊළඟට ඇති වෙන්නේ මුංචිතු කම්මතා ඥානය කියන්නේ. මුංචිතු කම්මතා ඥානය කියන්නේ මිදෙනු කැමැත්ත. දැන් උද්‍යාව්‍ය ඥානේන්දලම බලාගෙන ආව අවබෝධය ලැබුණා මේ ජීවිතය පිළිබඳව තිබෙනා වූ தත්ත්වය. ඒ පිළිබඳව කලකිරීමටපත් වුණා මේකේ රසාස්වාදයක් නැහැ කියලා. දැන් ජීවිතය පිළිබඳව ඇලෙන්න බැඳෙන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා. මොකද මේක පරිහරණය කරන්න අමාරු එකම දුක් ගොඩක්. ඒ නිසා මේකෙන් මිදෙන්නේ කොහොමද කියන කල්පනාව තමයි ඇති වෙන්නේ. අන්නේ අවස්ථාව තමයි මුංචිතු කම්යතා ඥානය කියලා කියන්නේ. මිදෙනු කැමැත්ත ඇති නුවණ. ඊළඟට තමයි මේ මුංචිත කම්මතා ඥානය මෝරාගෙන යනකොට මේ පටිසංඛා ඥානය කියන එක ඇති වෙනවා. පටිසංඛා කියලා කියන්නේ නැවත සලකා බැලීම කියන එකයි. මෙහිදී ධර්මතා වශයෙන්ම නැවත නැවතත් අනිත්‍යාදී වශයෙන් භාවනා මානසිකාරය කෙරෙනවා. දැන් මෙදෙන්න තමයි උමනාව තියෙන්නේ. මෙදෙන්න ක්‍රමය, උපාය තමයි නැවත නැවතත් නැවත නැවතත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්ම. අන්නේ අවස්ථාව තමයි පටිසංඛා ඥානය කියලා කියන්නේ. මේ පටිසංඛා ඥාන සමයේදී තමන්ගේ ජීවිතයේ අන්තිම මතකයේ දක්වා අතීතය ප්‍රකට වෙන්න මතු වෙන්නට පුළුවන්. නොයෙක් දුක් වේදනා ඇති වෙන්නට පුළුවන්. මේ කියන ලද ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංජිත කම්මතා ඥානය, පටිසංඛා ඥානය කියන මේ ඥාන හතරම රළු ගතියෙන් යුක්තයි. නොයෙක් ආකාර සියම් කටුක දුක් වේදනා පහළ වෙන මේ ඥාන හතරදී ආස්වාදනීය බවක් රසාස්වාදයක් දකින්නට ලැබෙන්නේ නැහැ. નિરાස්වාද බව තමයි වැටහෙන්නේ. මොකද නොයෙක් ආකාර සියම කටුක දුක් වේදනා මේ ආදීනව නිබ්බිදා මුංචිත කම්මතා පටිසංඛා කියන ඥාන හතරදිම පහළ වෙනවා. ඊළඟට මේ ඥාන પરම්පරාව මෙතෙක් කියාපේවත් ඉදිරියටත් තේරුම් ගැනීම සඳහා හොඳ උපමාවක් පෙන්වලා තියෙනවා. මසුන් මරන්නෙක් ඒ මසුන් මරණ උපකරණයක් තියෙනවා කෙමන කියලා. නොගැඹුරු ජලයේ මසුන් අල්ලා ගන්න මේ කූඩුවක් වැනි උපකරණයක්. උඩ කවුළු අඟල් හතරක් පහක් වගේ තියෙනවා අත දමන්න යට කවුළු අඩි එකමාරක් විතර පළරව ස්කම්භයේ තියෙන. මේක බටපතුරු වලින් ඉරටු වලින් ඒවා වටේට තියලා ලණු වලින් බැඳලා කූඩුවක් වගේ එකක් හදාගන්න. මේක ගෙනහිල්ලා නොගැඹුරු ජලයේ බැස්සුවහම ඒකට මාළු කොටු වෙනවා. ඉතින් උඩින් අත දාලා උන් අල්ල ගන්නවා. මේ මාළුන් අල්ල ගැනීම එක්තරා ක්‍රමයක්. ඒකට කෙමන කියලා කියනවා. ඉතින් මසුම් මරන්නේක් දවසක් මේ කෙමනත් අරගෙන නොගැඹුරු ජලයේ මසුන් මරන්න ගියා. ගිහිල්ලා මේ නොගඹුරු ජලයේ මේ කෙමන දැස්සෙව්වහම ඇටෙව්වහම ඔහුට දැනෙනවා ලොකු මාළුවෙක් අහු වුණා කියලා. ඒ කූඩුව යැනි උපකරණයට මේ ඇතුළට මාළු කොටු වුණාම ඔහු යන්න දඟලනකොට අතට දැනෙනවා මේ මාළු අහු වුණා. දැන් ලොකු මාළුවෙක් අහු වෙනවා මේ දඟලනවා යන්න. බොහොම සන්තෝෂයටපත් වෙනවා. අදනම් ආපු වෙලාවත් හොඳයි ආපු ගමන්ම ලොකු මාළුවෙක් අහුණා. ඉතින් අර උඩ කවුළුවෙන් අත දාලා හිටන් මේ මාළුවාගේ බෙල්ලෙන්ම අල්ලගත්ත බොහොම සතුටුයි. ලොකු මාළුවෙක් අහුණා. බෙල්ලෙන් අල්ලාගෙන හිමින් හිමින් වතුර උඩට ගන්නකොට දකින්න ලැබුණ ඔහුගේ හිසේ මේ ස්වස්තික ලකුණ අන්න හඳුනාගත්ත මේක මාළුවෙක් නෙමේ විසගෝර සර්පයා දියෙත් ඉන්නවනේ දියනයි වැනි විසගෝර සර්පය හඳුනාගෙන මහා බයකටපත් වෙනවා. දැන් බෙල්ලෙන් හිර කරගෙන අල්ලගෙන ඉන්නේ. බුරුල් කරන්නත් බෑ ඌ දෂ්ට කරනවා. මේ සර්පයා මොකද කරන්නේ මේ පුජ්‍යලයාගේ අත වටේට වෙලාගත්ත වලිගේ පැත්තට. දැන් හොඳටම බය වෙලා මූ පිළිබඳ මුගේ ආදීනම දැකලා කලකිරිලා මුගෙන් මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර මහ භයටපත් වෙලා ඉන්නේ. ඩිංගක් වෙලා යනකොට කල්පනා වුණා මුදෙන් මිදෙන්න උපායක් තියෙනවා කියලා. හිමින් සැරේ අර අත වෙලාගෙන ඉන්න හරිය වලිගේ පැත්ත ගැලෙව්වා. ගලෝල එකපාරට අත උස්සලා හිස වටේ හත්සට වාරයක් කරකෝල ඌ දුර්වල කළා ඇතට බීසි කළා. මේක උපමාවක්. අර මසුන් මරන්න ගිය පුරුෂයා වගේ තමයි ප්‍රත්‍යඥයා මේ මිනිස්ය භාවනාවට බහින්නේ ඉතින්. ජීවිතය ගැන මහා බුදුම ප්‍රීති ප්‍රමෝදයක් ලබනවා. ජීවිතේ නොඑක ආකාරයෙන් සරසන නොඑක විකෘති නොඑක ඇඳුම් ආයතන නොඑක වර්ණ සුවඳ වෙලමුන් අරවා මේව හරියට දමමින් මේක බබලවනවා සරසවනවා අප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. අර මසුම් ආරන්න ගියේ මිනිස්සයා අද ලොකු මාළුවෙක් අහුණා කියලා සතුටු වුණා. ඊළඟට භාවනාවට බැහැලා අර සර්පයාගේ ස්වස්තික ලකුණු දැක්කාම සර්පෙක් කියලා හඳුනාගත්තා වගේ මේ අනිත්‍ය ආදී ලක්ෂණ දකිනකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සත්‍ය වටහා ගන්න. මේක අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා සත්‍ය වටහා ගන්න. දැන් ඥාන සම්ප්‍රයුක්ත බහ ඇතිය. මේක වහ වහ බින්දලා කැඩිලා අනේක කියලා හිටම් බය ඇති. නර භංග ඥාන අවස්ථාව තමයි. ඊළඟට ඔහුට හිතන මෝ දෂ්ට කළොත් මගේ ජීවිතේ පමා ඉවර වෙයි කියලා. මොකද ආදීන වේ වටේ ආදීනව ඥානය. ඊළඟට මොහු අල්ලාගෙන හිටීම ගැන කලකිරීමටපත්. නිබ්බිදා ඥාන. ඊළඟට කල්පනා වන මොකෙන් මෙදෙන්නේ කොහොමද කියලා. මුංචිත කම්මතා ඥාන අවස්ථාව. ඊළඟට කල්පනා කළා මේ මුගෙන් මෙදෙන්න උපායක්. පටිසංකා ඥාන අවස්ථාව. අර උපාය සොයලා හිටන් සර්පයා එකපාරට අත උස්සල හිතවසේ කරකෝලා දුර්වල කළ වීසකලා වගේ යෝගාවචරයා මේ සංස්කාරයන් නාම රූප ධර්ම රූප වේදනාදී අරමුණු නැවත අනිත්‍ය වශයෙන් ගන්න බැරි හැටියටම දුර්වල කළා දමනවා කියන එකයි තේරෙන්නේ. මේක තමයි මේ පටිසංඛා ඥානයේ ආදී කොට ඇති මේ ඥාන අට පිළිබඳව හත පිළිබඳව කියන උපමාව. ඊළඟ එක තමයි සංස්කාර උපේක්ෂා ඥානය කියන එක. දැන් මෙතෙක් මේ භාවනා මාර්ගයේ ඇවිල්ලා යෝගා යෝගාවචරයාගේ හිතේ තිබෙන සියලු දෝෂ වැරදි දෘෂ්ටි ඒ වගේම වැරදි ආශාවන් දැන් සේරම ඈත් වෙලා ගියා. දැන් හිත හොඳට සමතාවයට සමබරතාවයට යමක් පිළිබඳව ඇලෙන්නෙත් නැහැ බැඳෙන්නෙත් නැහැ මධ්‍යස්ත වෙන්න පුළුවන් ඉතින් මේ කාලේ වෙනකොට හිතේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ හොඳට ප්‍රණීත නාම රූප ධර්ම තමයි පහළ වෙන්නේ. හොඳට හිත සරාදියක් වගේ සමබරතාවයේ පිහිටන. අර නෙළුම් කොළයකට හබරල කොළයකට වතර වැටුනහම අල්ලගන්නේ නැතුව වගේ මේ සංස්කාර උපේක්ෂා අවස්ථාවේදී මොනම අරමුණක් පිළිබඳවත් කෙලෙස් ඇති වෙන්නේ හොඳට ප්‍රණීත නාම රූප ධර්ම පහළ වෙනවා හොඳට ශාන්ත ප්‍රණීත මේ මිහිරි ඊටාම සියුම් සුවයක් ඇති වෙනා මේ සංස්කාර උපේක්ෂා ඥාන අවස්ථාව මෙතෙක් මේ මුල් ඥාන પરම්පරාව ප්‍රගුණ කරමින් ආව නිසා අන්තිමට හිතේ සමබරතාවයේ ඇතුව මේ සංස්කාර උපේක්ෂා ඥානය කියන එක ඇති වෙනවා යෝගාවචරයා මේ සංස්කාර උපේක්ෂා ඥානය තාම වටින එක. තාමත්ම ආනිසංසදායක එකක්. මෙතෙන්දී මේ උපමා කීපයක සඳහන් වෙනවා එක පුරුෂයෙක් රාත්‍රියට කාල නින්දට ගියා. ඔව් අතු සෙවිලි කළ ගේක තමයි ඔහු වාසය කළේ. නින්දට ගිහින් දන්නේම නෑ රාත්‍රියේ අවදි වෙනකොට ගැට ගිනි අරගෙන. මේ නැත්තනත්තා මහා බායටපත් වෙනවා. කොහෙන්ද පැනල යන්නේ කියලා යන්තම් පුළුවන් තැනකින් පැනල ගියා. පැනල ගිහින් නිදහස් තැනකට වෙලා මේක දිහා බලාගෙන ඉන්නේ. මේ උපමාවේදී යෝගාවචරයාට මේ ඥාන පහළ වීම අවබෝධයේ ඇතිවීම ගෙට ගිනිගත්තා වගේ තමයි. අර ගෙහිමියා හොඳට කාලා සතුටෙන් රාත්‍රියේ ගත කළා වගේ තමයි මේ යෝගාවචරය භාවනා කරන්න ඉස්සෙල්ලා ජීවිතය පිළිබඳව ආස්වාද කරමින් සිටියේ. ගෙට ගිනිගත්තා වගේ තමයි මේ ජීවිතයේ தත්ත්වය වැටහෙන්නේ. වැටහෙනකොට මේ උද්‍යව්‍ය ඥානාදී ඥාන පරම්පරාවේ කියන හැටියට ගිහිල්ලා එයා අන්තිමට මේකෙන් මිදලා හිටන් නිදහස් තැනකට යනවා කියන්නේ නිර්වාණය පැත්තට ගමන් කරනවා. තවත් උපමාවක්. එක පුරුෂයෙක් යකිනියක් එක්ක සංවාසයේදීමින් විවාහ ජීවිතය ගත කළ අඹ සැමියන් වගේ. ඔහු දන්නේ යකිනියක් බව. බැලුවාම රාත්‍රී 12ක දෙක වෙනකොට මේ භාර්යාව නැහැ. ආයෙ ටික වෙලාවකින් පැය කිහිපයකින් ඇහිලා ඉන්න. මෙයාට සැක හිතලා දවසක් හොරට නිදාගෙන හිටියා මොකද කියලා බලන්න. රාත්‍රියේ 1ට 2ට වගේ මේ භාර්යාව නැගිට්ටා. නැගිටලා යනවා. මේ පුරුෂයා ඈතින් ගියා නොදැනෙන්න කොහෙද යන්නේ බලන්න. ගියේ කොහාටද අමුසොහනට. කිහිල්ලා එදාම දාපු මිනි උත්සලයිට මිනි වලින් මස් කඩාගෙන කනවා. ඔහු තේරුම් ගත්ත මේ නම් මනුෂ්‍යකාන්තාවක් නෙමේ යකිනියක් කියලා. හොඳටම බය ඇති වුණා. එතන ඉඳන් දුවගෙන ඇහිලා ගෙදරවත් ඉන්නේ නැතුව ඈතට ගිහිල්ලා හිටව නිර්භය ස්ථානයක හිටියා. අර පුරුෂයා යකිනියක් එක්ක වාසය කිරීම වගේ තමයි මේ යෝගාවචරය භාවනා කරන්න ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධයට ආශා කරමින් වාසය කරනවා. මේ අවබෝධය ලැබුණා වාගේ තමයි අර යකිනියක් බව අවබෝධ කරගත්තාම බය වුණා වාගේ පංච උපාදානස්කන්ධේ සත්‍ය අවබෝධය වුණාම මේ යෝගාවචරය හොඳටම බයට ඥාන සම්ප්‍රයුක්ත බයටපත් වෙන බයටපත් වෙලා හිටන් මේකෙන් නිදහසක් හොයන්න මේ උද්‍යාව්‍යාදී ඥාන පරම්පරාව මෝරා ගන්න. නවවෙනි එක තමයි මේ සත්‍යානුලෝමික ඥානය කියන්නේ. මාර්ග ඥානයක් පහළ වෙනකොට මාර්ග සිතේ ඇතිවෙන එකක් තමයි සත්‍යානුලෝමික ඥානය කියන්නේ. උත්ථානගාමිනේ විපස්සනා කියනවා මේ සංස්කාර ඥාපේක්ෂා ඥානයේ අන්තිම කෙළවරට මුදුන් පැමිණි විදර්ශනා. මේ විදර්ශනාවට පැමිණිලා තමයි ඊට පස්සේ ලෞකික පැත්තෙන් මෙදෙලා ලෝකෝත්තර පැත්තට පැන ගන්නට පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවර. මේ මාර්ගයේ ගිහිල්ලා තමයි අවසානයේදී මාර්ග ඥාන ඵල ඥාන උපදවාගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නේ. පින්වත්නි දැන් අපේ කාලය ගත වුණා. ඔබ හැමදෙනාම මෙතෙක් වෙලා ඊට හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී කුසල බලය හේතු කොටගෙන හැම දිනාටම ඊතා ඉක්මනට මේ උතුම් ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවයෙන් සැනසීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබාවයි